ආරක්ෂා කරලා මේ විරිය සම්බෝධිංගය පදවා ගැනීම සඳහා හේතු වන කරුණු සුවාවෙන් සඳහන් වන පරිදි පසුදිනෙහි කියන්නම් කියා මා අවස්ථාවේදී කිව්වා. අද අපට එතන සිටයි කතා කරන්න සිදුවන්නේ. ඉතිනුතරට මතක ඇති බුදුරජාණන් වහන්සේ වදාලා අත්‍යධික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, සත්‍ය යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා විරිය සම්බුද්ධංගස්ස උපාදාය උපන්නස්සවා විරිය සම්බුද්ධංගස්ස දීෝභාවාය පාරිපූර්යා එවිට උන්වහන්සේ බදාලා මහණෙනි ආරම්භ ධාතුවේ නික්කමන ධාතුවේ පරක්කම ධාතුවේ කියා ඒ වීරිය ධාතු තුනක් ඇත කිය. වීරිය පිළිබඳ ඒ අවස්ථා තුනක් දක්වා තිබේ. සත්‍ය කියන්නේ ඒ වීර්ය පිළිබඳව යෝනිසෝ මානසිකාරය පැවැත්වීමෙන් නූපන් වූ නූපන්නා වූ වීර්ය උපදින බව උපන් වීර්යය වැඩි දියුණු වී සම්පූර්ණ වන බවත් ඒ පාඨයෙන් මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ආරම්භ ධාතු යනුවෙන් දැක්වෙන්නේ යම්කිසි කාර්යයක් පටන් ගැනීමේදී ඇතිවිය යුතු වීර්යය. ඒට ආරම්භ ධාතු. කිසිවෙකු මේ සාසනික ප්‍රතිපදාවෙහි යෙදීම පටන් ගන්නේද නැහැ වීර්යය නැත්නම්. මොකද මේ සාසනික පිළිවෙත දක්වා තිබෙන්නේම පටිසෝතගාමි පිළිවෙතක්. සාමාන්‍ය මිනිස් సంతානයේ හැරී නැමී පරවි පවත්නේ අනුශෝතගාමී කියවේ. අනුශෝතගාමී කියන්නේ ලෝකයා යන පැත්ත. නැත්නම් ගඟ ගලන පැත්ත. ඒ ගඟ ගලන්නාක් මෙන් ගඟක් ගලන්නේ පහත් දින් බල බලා. කන්දකින් පටන්ගෙන පහත් දින් ගල බල බලා ඒ ජලය ගලාගෙන යනවා. ඒ වගේ තමා සාමාන්‍ය මනුෂ්‍ය సంతානය. එයගේ සිත්සතන් ලෝභනීය අරමුණු වල ඇලෙන ඒ ද්වේෂය ඉපදීමට හේතු වන අරමුණු වල ගැටෙන ඒ ලෝභ ද්වේෂ කියන මේවා ඇතිවීමට හේතු වන අරමුණු වල එලෙස ඒ ඇලීමයි ගැටීමයි සිදුවන්නේ ඒ අරමුණු පිළිබඳ යථා තත්වය දැකගත නොවන මුලාව කියන මෝහය කියන මේවා නෑ. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන මේවා උපද වන එක ඒ මිනිසුන්ට සාමාන්‍ය මිනිසුන්ට නම් විතරක් අරුමයක්, පුදුමයක් දීමට කරුණක් නම් නොවේ. ඒ පැත්තටයි මිනිස් සංකාමිය බර වී පවතින. එනිසා ඕනෑම අවස්ථාවක ඒ ලෝභය එහි වූ නොයෙක් ආකාරයන්ගේ වශයෙන් තම సంతානෙහි ඇතිවීමට ඉඩහැරීමට මිනිසා නිතරම වාගේ සැදී පැහැදී සිටින. ඒ ලෝභයට ලෝභය නොයික ආකාරයෙන් ඇති වෙනවා. රාගය කියලා, ප්‍රේමය කියලා, ආලය කියලා ඔය ආදී ඉබඳු විදිහට. ඒ වගේම වස්තු තණ්හාව, ධන තණ්හාව ඔය ආදී වශයෙන් පවත්නා ඉබඳු තණ්හාවන් විදිහට නොයික ආකාරයෙන් මේ ලෝභය උපදිනවා. ඒ උපදනා ලෝභයට ඕනතරම් වැඩ කටයුතු කරගෙන යාමට තම සංසාරයේ ඉඳහැරීම තමයි සාමාන්‍ය මිනිස් පුරුද්ද. මිනිසුන්ගේ ගතිය ඒක. ඒ වගේම යම් කිසි අරමුණක් Tamanගේ සිතට නොගැලපෙනවා නම් ඒ අරමුණ පිළිබඳ නොමනාපය, විරුද්ධකම, ද්වේෂය, තරහව, කෝපය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඔය ආදී උපදවා ගැනීම ඒතරම්ම අමාරු දෙයක් නෙවෙයි මිනිස්සුන්ට. සිත ඒ පැත්තට ඕනෑම අවස්ථාවකදී හැරෙන්නට නැමෙන්නට ලැස්වත් පිළෙන්නේ. ඒ තමයි අනුසෝතගාමි පිළිවෙත. ඒ අනුසෝතගාමි ප්‍රතිපත්තිය පිළිවෙත ඒ ඉසක්ම විදිහෙන් එය දක්වනවා නම් ඒ පිළිබඳව කිය යුතු ආකාරයෙන් කියන්නට තිබෙන්නේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. කියන ඒ මිත්‍යා අංගයන්ගේ වශයෙන් ඒ පැත්තට නැමී දරවි පවස්නා චිත්ත සංතානයක් ප්‍රත්‍යඥයෙකුට පිළිෙන්නේ. ඒ නිසායි පුතුජම කියන නම දී තිබෙනවා. පුතුජම කියන්නේ පුතු කිලේසේ ජනී තීති පුතුජමෝ. පුතු කිලේසේ ජනී බොහෝ කෙලෙස් උපදවන්නේ නුයි ප්‍රත්‍යඥ නම්. ඒතොර කෙලෙස් නම් සිත කිලුට කරන ධර්ම. ඒ සිත කිලුට කරන ධර්ම ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ තුන මුල් කොටයි පවතින. මේ ඒ තුන මුල් කොට පවත්නා වූ ඒ සිත කිලුටි කරන ධර්මවලට සිතේ හට ගැනීමට ඉඩ හරින බව සාමාන්‍ය නිස්පෘත්ත ඒ පැත්තට හැරී ඇතිවන්නා වූ සිත් ප්‍රතිපත්ති වශයෙන් කලකන විට දක්වන්නට තිබෙන්නේ ඒ සිත් ආ ඒ සිත් නිසා හට ගන්නා නැත්නම් කරන ක්‍රියා. ඒ ඔක්කොම අනුශෝතගාමී පිළිවෙතට අයත් සිතින් අහස් ක්‍රියා. අනුශෝතගාමී. ඒ අනුශෝතගාමී පිළිවෙතෙහි යෙදී වාසය කරන ඒ ප්‍රත්‍යඥයන් පිළිබඳව තමා බුදුරජාණන් වහන්සේ වදාරා පිළිගන්නේ මහණෙනි මිනිසුන් අතර මිනිසුන් වශයෙන් ජීවත් වන්නමුන් ගෙන් වැඩි දෙනා මරණින් මතු උපදින්නේ නිර්යයය වැඩි දෙනා මරණින් මතු උපදින්නේ තිරිසන් භවෙය වැඩි දෙනා මරණින් මතු උපදින්නේ പ്രേතයන්ගය කියලා එහෙම දේශනා කරා බොහොම ස්වල්ප දෙනෙක් නැවත මිනිසුන් අතරම උපදිනවා ස්වල්ප දෙනෙක් දෙවියන් අතර උපදිනවා කියලා උන්වහන්සේ දේශනා කරා ඒ සූත්‍ර පාඨ මා කියන්නට උවමනා නැහැ මේ පිනතුන් කැමතින අංගුත්තර නිකායේ එහි ඒ <clears throat> ඒකක නිපාතය ඉඳලා ටිකක් කියවා බලන්නට ලස්සන සූත්‍ර තිබෙනේ බොහොම කෙටි සූත්‍ර ඒ සූත්‍රවල සඳහන් මිනිසුන් අතර පමණක් නෙවේ දෙවියන් අතර දෙවියන් අතර දෙවිව ඉපද ඒ දිව්‍ය සම්පත් විඳින්න සිටින්නවුන්ගෙන් වැඩි දෙනා මැරී උපදින්නේ දෙවියන් අතර නොවේ. වැඩි දෙනා මැරී උපදින්නේ මිනිසුන් අතර නොවේ. ඔවුනුත් වැඩි දෙනා යන්නේ නිරයට කියලා. තිරිසන් බවට, പ്രേත බවට කියා බුදුරජාණන් වහන්සේ සූත්‍රවල වදාළා. කාරණේ කුමක්ද? මේ අනුසෝතගාමී පිළිවෙතෙහි ගමන් කිරීම නිසා බුදුරජාණන් වහන්සේ නිසා දක්වා වූ මාර්ගය පටිසෝතගාමි පටිසෝතගාමි ඒ පටිසෝතගාමි පිළිවෙත සාමාන්‍ය මිනිසුන්ට ගමන් කිරීමටත් ඒ තේරුම් ගැනීමටත් පිළිගැනීමටත් පිළිගැන්වීමට එතරම් දෙහිසි නොවන පහසු නොවන බැවින් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහී වූ බවක් සඳහන් වෙනවා. පටිසෝතගාමී නිපුණං ගම්භීරං දුක්ඛං අනු මෙහෙම නෙමෙයි. තමන් වහන්සේ දැන බදාලේ ධර්මය අවබෝධ කොට බදාල ධර්මය පටිසෝතගා. සාමාන්‍ය මිනිසුන් යන පැත්ත නෙවේ. ඊට වෙනස් පැත්තක යවන යන මාර්ගයක් උන්වහන්සේ දේශනා කරා. ඒ නිසා මිනිසුන්ට මේ මාර්ගයේ මාර්ගයේ පිළිගෙන එහි ගමන් කරවීම මිනිසුන් ලවා පිදු කරවන්න එක උම අමාරු දෙයක්. ඒ එනිසා මේ මහන්සේ වදාළ කිච්චේන මේ අධිකතන් නලම් දානි ප්‍රකාශිත. රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සම්බුද්ධෝ පටිසෝතගාමි නිකුණං ගම්භීරං දුක්ඛං අනු රාග රත්තාන දක්ඛන්ති සමක්ඛන්දේන ආවපා එයිමයි වදාළා. කිච්චේන මේ අධිකතන් සමන් වහන්සේ බොහෝම අමාර්ය චතුරාර්ය කල්ප ලක්ෂයක් සමත්‍රිංසත් පාරමී ධර්මයන් සපුරා ඒ ලෞතර බුද්ධත්වයේ සිදු කර ගැනීමට උන්වහන්සේ මහත් ආයාසයක් විහිසක් සංසාරයේදී ඊට අනතුරුව මේ බුද්ධත්වයේ ලබන ආත්ම භාවයේදී දැරුවා ඒකයි කිච්ඡේදනේ අධිකරණ අලංදාන් ප්‍රකාශිතයි. ඒ අමාරුවෙන් අවබෝධ කොට වදාළ ධර්මය ප්‍රකාශ කිරීමට ප්‍රකාශ කිරීම දැන් නොකල හැකි කියන එකක් වහන්සේ සැලකී අලංගාන් පහක් ඒක රාග දෝෂ පරේ තේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ රාග ද්වේෂ යම්ගෙන් නැදුනා වූ අයත මේ ධර්මය මනසේ අවබෝධ කිරීම නම් අමාරු පටිසෝත ගාමි නිපුණා ගම්භීරං සුත්තසං අනු පටිසෝත ගාමි මා ඇත්තලා කිව්ව අනිසෝත අනිසෝතගාමි කියන එකට විරුද්ධ ධර්මයක් පටිසෝතගාමි ගංගාවේ පහළට යාමක් නෙවෙයි ගංගාවේ ඉස්මත්තට යාමක් ගඟ ගලන පැත්තට විරුද්ධව යාමක් පටිසෝතගාමි නිපුණං බොහොම සියුම් ධර්මයක් ගම්භීරං ඉද්දසං අනු ගැඹුරුයි දැකීම බොහොම අමාරුයි රාගරත්තා නදක්ඛන්ති සමුක්ඛන්දේන ආවුත. රාගයෙන් රත්තු රාගයෙන් ඇලුනා වූ සිත් ඇති සත්වයිනට ඒ ධර්මය අවබෝධ කිරීම අමාරු. ඒ ධර්මය ඔහු දකින්නේ නැත. හේතුව තවත් කාරණයක් දක්වනවා. සමුක්ඛන්දේන ආවුත. සමුක්ඛන්ද සමුක්ඛන්දේ කියන්නේ මෝහය නැමැති අන්ධකාරයේ දැහිලා මෝහාන්ධකාරයෙන් දැහිලා. අන්න ඒකක් වෙන්නට මේ ධර්මය අවබෝධ කිරීම අමාරුයි. ඒ නිසායි මහන්ස මන් උත්සාහී බව දක්වා අපිට. එතෙන්දී මේ අර සහම්පති ධර්මයා නස්සති වත භෝ ලෝකෝ විනස්සති වත භෝ ලෝකෝ ආදි වශයෙන් කියලා හැම බුදුවරයන් වහන්සේ නමකටම ওই විදිහේ අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඒ ධර්මයා අරිත් ආරාධනය කරනවා. බුදුරජාණන් වහන්සේ මහා පදාන සූත්‍රයේ ඒ බව වදාලා විපස්සී බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ ධර්මයාගේ ආරාධනා කළ බව විපස්සී බුදුරජාණන් වහන්සේට ඒ ඒ ස්වභාවයක් නැත්නම් ඒක ධර්මතාවය ඉතින් උන්වහන්සේ දක්වා වදාළ ධර්මය පටිසෝතගාමී ධර්මයක්ම බැවින් මිනිසුන්ගේ සිත් සතන් ඒ පැත්තට නැමෙන්නේ නැහැ බරවන්නේ නැහැ. අමාරුවෙන් මේ පැත්තට ගෙන යන්නට උත්සාහයක් කළා. නිතරම ඇදෙන්නේ අනිත් පැත්තට. ඒකයි ස්වභාවය. අනිත් පැත්තට ඇදෙන්නේ. ඒ අනුසෝත ගාමී පැත්තටයි ඇදෙන්නේ. අන්න එහෙම ඇදෙන බව බලක්වා මේ ප්‍රතිසෝත ගාමී මාර්ගයේම යොදවන්නට, ගමන් කරවන්නට කෙනෙකුට නැතිවම බැරි ධර්මයක් තමයි වීරිය කියන්නේ. විරිය. අන්න ඒ විරිය පිළිබඳවයි මේ අවස්ථාව තුන බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ ආරම්භ ධාතු. පටන් ගැනීමේ වීරියද. නික්කම ධාතු. ඒ පටන් ගත්තා දිගටම කරගෙන යන විට නැවත සිත අලස වී වැඩ කටයුතු ප්‍රමා කරන නැත්නම් අත්හරින තත්වයට වැටෙන්නට නොදී ඒ කුසීත බවිනුත් මුදවාගෙන ඉදිරියට ගමන් කරන වීරිය නික්කම ධාතුට පරක්කම ධාතු නම් ඒ තමන් වීරිය යොදාගෙන යම් ප්‍රතිපත්තියක යෙදී බලාපොරොත්තු වන යම් අර්ථයක් වෙනවා ඒ අර්ථය පිළිබඳ වූ යම් යම් අවස්ථාවන්ට පැමිණීම නිසා වීරිය අත්හරින්නේ නැතුව නිෂ්ඨාවට එන තුරුම ඒ වීර්යය පවත්වාගෙන යාමයි පරක්කම ධාතු කියන්නේ. ඒක පටන් ගන්නක් ඉදිරියට අලකබදින් මුදවාගෙන ඉදිරියට යාමත් Taman යම් යම් තැන්වලට පැමිණියත් ඒ වීර්යය නිසා එය අවසානයේ නොවේ නම් එතනින් නොනැවතී ඒ අවසානයේත් ඉදිරියට යාම කියන ඒ පිළිබඳව ඇති කරගන්නා වීර්ය තුන තමයි ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඉතින් ඒකට තිබෙන්නට ඕන ඒවා ඇති කර ගැනීම හා දියුණු කරගෙන ඒවා ඒ පරිපූර්ණී කියන්නේ සම්පූර්ණ බව. ඒ සම්පූර්ණ බව ඇති කර ගැනීම සඳහා කුමක්ද උපකාර වන දේ හැටියට ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාරා පිළිෙන්නේ සත්‍ය යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කිරීම පැවැත්වීම අයමාහාරු එයයි ආහාරය එයයි හේතුව එයයි ප්‍රත්‍යය අනුප්පන්නස්සවා විරිය සම්බුද්ධංගස උපාදාය නූපන්නා වූ වීරිය සම්බෝධ්‍යංගයේ ඉපදීමට උපන්නස්සවා විරිය සම්බෝධ්‍යංගත් ගියෝ භවය හේතුල්ලාය පරිපූර්ණ ඒ උපන් වීරිය සම්බෝධ්‍යංගය දියුණු වී වැඩි දියුණු වී මහත් බවට කරන සම්පූර්ණ වීම සඳහා ඒ වී යෝනිසෝ මනසිකාරය තමයි ඊට හේතුව ආහාර කියන්නේ ඒකයි ආහාර කියන වචනේ දක්වන්නේ ආහාරං තීති ආහාර ඒ ප්‍රතිඵලයන් ගෙන දෙන බැරි ආහාර ආහාර ආහාර කියන්නේ ආහාර හතරක් දක්වා තියෙනවා අපේ ධර්මයේ කබලීකාර ආහාරෝ සත්සෝ ද්විතියෝ මනෝ සංචේතන තතිය විඥානං චතුත්ථං කියලා ඒ ආහාර කියන එකෙන් අදහස් කරන්නේ යම් කිසිවක් ගෙන දෙන යම් යම් ඵලයන් ලබා දෙන නැත්නම් හේතුයෙන් උපදවන ඵලය තිබෙනවා. අනේ ඵලය ලබා දෙවන විශේෂ හේතු කියන තේරුමෙන් ආහාර කියලා. ආහාරම් පීති ආහාර. ඒකට මේ අනි යෝනිසෝ මනසිකාරයත් මේ කියන ලද ආරම්භ ධාතු, නික්‍රම ධාතු, පරක්‍රම ධාතු කියන තෙවදෑරුම් වූ වීරිය ගෙන දීමට ගෙන දීමේ හේතුව. එන්න අදහස් කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නැතිව ඒ වීරිය උපදවා ගන්නටත් බෑ උපන් වීරිය පවත්වාගෙන ජීවත් කරන්නටත් බෑ ඉතින් යෝනිසෝ මනසිකාරය පිළිබඳ ඊට පෙර දිනක මම විස්තරයක් කළා පසු දිනක මට ඒ කතාව අසන්නට ලැබුණා ඒ ටේප් කරලා තිබියදී ඒක මට පෙනුණා ඒක හොඳ සම්පූර්ණ විස්තරයක් ඒ යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව එදා කර තිබෙනවා. ඒ නිසා මා ඒ යෝනිසෝ මනසිකාරය ගැන දැන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට වීරිය පිළිබඳව මා පසුගිය දිනෙහි කතා කළ බැරි. වීරිය ඇති කර ගැනීමට කෙනෙකුගේ සිත් සතන් මෙහෙය වෙන තවත් කරුණු දක්වා තිබෙනවා අටුවාව. ඒවා තමයි අපාය භය පච්ච වික්ඛණතා. ආනිසංස දක්තාන්තා. ගමන වීති පච්ච වික්ඛණතා. පින්ඩපාතා පචායනතා. දායජ්‍ය මහත්ත පච්ච වික්ඛණතා. සත්තු මහන්ත පච්ච වික්ඛණතා. ජාති මහන්ත පච්ච වික්ඛණතා. සබ්‍රක්‍මචාරී මහන්ත පච්ච වික්ඛණතා. කුසීත පුද්ගල පරිභජනතා ආරද්ධගිරිය පුද්ගල සේවනතා තබදි විත්තතා අපාය භය පච්ච වික්කනතා අපායේ ඇති භය නුවණින් සැලකීම කෙනෙකුට සිතෙන්නට බැරි නෑ සමහර විට වර්තමානිකයන් එවැනි කතා කියනවා අපට අසන්නටත් ලැබෙනවා අපායෙහි කියන මේ නිරය අපායෙහි කියලා එහෙම තැනක් නැහැ. මේ ඔක්කොම පිළිෙන්නේ මේ අපට පේන ලෝකයේම පමණයි කියලා සමහරෙක් කියනවා. එහෙම කියන අයගේ කතා එසේ වුවන් බුදුරජාණන් වහන්සේ නම් නිරය අපාය පිළිබඳව දේශනා කරලා තිබෙනවා. සූත්‍රවල. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ නිරයේ තිබෙන දුක පිළිබඳව ඒ ලැබෙන දුක් පංචවිද වද බන්ධන ආදී වශයෙන් පවස්නා ඒ දුක් පිළිබඳව උන්වහන්සේම වදාරා පිළිනවා අ අක්ඛාමීන පාපිනිතුන්ත අක්ඛාමීන කියන්නේ කියලා කතා වචනයෙන් කතා කරලා කියලා නිරයේ තිබෙන දුක් නිබඳුයි කියලා ඒ නිරය දුක පිළිබඳ සම්පූර්ණ දැනීමක් සම්පූර්ණ හැඟීමක් කෙනෙකු තුල ඇති කරවන්නට බැරියි. වචනයෙන් කියා ඒ දුක පිළිබඳව දක්වන්නට බැරිය. නාක්ඛානේන පාපිනුතුම් යාව දුක්ඛා නිරයා. එහෙම වදා. අන්න ඒ දුක නිරයාපායි. හොඳයි ඒ අපට පෙනෙන්නේ නැහැ. නේ එහෙම නැති වුණත් උන්වහන්සේ වදාරා තිබෙන පරිදි නම් ඒ පංචවිද වද බන්ධන කියන උල් වලින් ලය අත් දෙක කකුල් දෙක කියන මේවා බිමට තද කරලා ගිනිගෙන දැවෙන යපලොවෙහි ඊළඟට ලෝධිය ගිල් පොවල ලෝගුයි ගිල්වල ඔයාදි වශයෙන් කෙරෙන දුක් මහත් දේශනා කරනවා. ඉතින් ඒවා කෙනෙක් නොපිළිගන්නා ඒ අපාය විතරක් නෙවෙයි. තව තිබෙනවා තිරිසන් අපාය. තිරිසන් අපාය. ඉතින් තිරිසන් අපායෙන් සිටින සතුන්ට ලැබෙන දුක් මෙපමණයි කියලා කාටද කිව හැක්කේ? බලමු දැන් තිරිසන් අපායෙහි ඉබෙතන සතුන්ගෙන් සමහර සතුන් ඒ අතීත ජාතිවලදී කර තිබෙන අකුසල කර්ම නිසා කෙනෙකු ලබන්නට නොකමැති ධර්මම දුක ඒ සතුන්ට කොයිතරම් පමුණුණා මොකද්ද ලබන්නට නොකමැති ධර්මම දුක මරණ දුක මරණ මිනිසුන්ගේ ආහාරය පිණිස කොයිතරම් සත්ව සංඛ්‍යාවක් මේ ලෝකයේ එක දිනකට මරණ එක දිනකට අවුරුදු ගණනකට දෙන්නේ එක දිනකට මේ රටේ වෙන රටවල් වල කොයිතරම් මරණවද? ඒ ඒ මරණයට මූණ පාන ඒ ත්‍රිසංගත සතුන් අතුරෙන් එකතුවක් කැමැත්තෙන්ද මේ මරණයට මුහුණ දෙන්නේ කොයිතරම් බියකින්ද කොයිතරම් දුකකින්ද ඒ වගේම කොයිතරම් තරහවකුද ඒ සතුන්ට ඇති වෙනවාද මේ තමන්ට මේ මරණ දුක ගෙන දෙන මේ අය කෙරෙහි එහෙම භයානක දුක්වලට මුහුණ පාන්නට. ඒ මරණ වගේම ජීවත් වෙන්න කාලය තුලදී කොයිතරම් දුක්ද? වේලාවට ඛණ්ඩ බොණ්ඩ ලැබෙනවා. මේ බර මට වැඩි කියලා බරෙන් අඩු කරගන්නට නිදහසක් තිබෙනවද? එහෙමත් නෑ. කොයිතරම් වැඩ ගන්නවද? ඒ ඛණ්ඩ නැතිව, බොණ්ඩ නැතිව ඒ ස්වාමියාට මෙහි කරන්නට. ඉතින් සමහර විටක යම යන තැන්වලදී ගුටි බැට ලැබෙන, ගල් මුල් වලින් පහර ලැබෙන. ඔය ආදි වශයෙන් සැලකෙන විට. කොයිතරම් දුක් ඒ ත්‍රිසම අපායෙහි තිබෙනවා. ඔවුන් අතරත් ශක්තිය ඇති. හොඳට ධන ශක්තිමත් ගාත් ඇති. ඒ හරියට උල් වගේ තිබෙන මිය ඇති කොටි වගේ සතුන් කොටියන් වැනි සතුන් අහිංසක ඊට වඩා ඒ වගේ ශක්තිමත් නොවන සතුන් මරාගෙන කනවා සමහර සතුන් ජීවත්ව සිටියදීම කපුටන් වැනි සතුන් ඇස්වලට එම කොටල ඇස් උගුල්ලනවා ඕවගේ ඒවා අප දැකලා තියෙනවා සමහර විට කුඩා සතුන්ව අල්ලාගෙන කෑ ගහද්දී ඔය කපුටන් එහෙම ඔසවාගෙන යන බලල් පැටවුන් ආදී. ඉතින් එහෙම දුක්වලට විතිකයි කියා නිම කළ නොහෙන මහා දුක්ඛ ස්කන්ධයකට තිරිසං වූ කල්හි භාජන වෙනවා. එහෙම දුක්ඛ ස්කන්ධයකට භාජන. ඊළඟට ප්‍රේතයන් වෙලා ප්‍රේතාත්ම භාවී උපදින්නටද සිදු වෙනවා මේ ප්‍රත්‍යඥය. සමහර විට සමහර කෙනෙක් කියනවා ඇත්තට එතනවත් මේ දරුවන්ට තිබුණු ආදරය නිසා gederamai ඉන්නේ කියලා. මැරිලත් gedera ඉන්නේ කියලා සමහර විට කියනවා එහෙනම්. සමහරු එහෙම කියනවා. අම්මා තාත්තා gederin පිට ගිහිල්ලා නැtei කියලා. gedera ඉන්නවා. ඉතින් gedera ඉන්න මව්පියන්ගෙන් දරුවන්ට කරදර නම් දැන් මැරි මැරුණ මව්පියන් දරුවන්ට කරදර නම් මොකද කරන්නේ? අනේ අපේ අම්මා අපට තියෙන ආදරේ නිසායි අපේ තාත්තා අපට තියෙන ආදරේ නිසා නේද මේ ඇවිල්ලා ඉන්නේ කරදර කළත් කියලා එහෙම නෙවෙයි සලකන්නේ. සමහර විටක භූත වෛද්‍යයන්ගේ උපකාර ලබා ගන්න. ඈ භූත වෛද්‍යයෝ කියන්නේ මන්ත්‍රකාරයෝ, කප්තාන්. එයාව ගෙන්නලා ඉතින් ඔවුන්ට කියනවා මපුරලා බෝතලේ දාන්නේ කියලා. ඇබ ගහලා දාන්නේ නූදේ. නූදේ. ඉතින් ඒක එහෙම දුක් වලට භාජන වෙන්නට සිදුවන්නේ මොකද මේ? අපායේ අපායේ ඉපදීම සඳහා පිරෙන Tamange ශක්තිය ඇති නොකල හේතුව. එබැවින් මේ ප්‍රත්‍යඥයන් අපායේ භය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. නිතර මෙනෙහි කළ යුතුයි. සමහර විටක යම් යම් ප්‍රතිපත්තියක යෙදී සිටින විට ඔබ මට බඩගින්නේ නම් ඉන්න බෑ. බඩගින්නේ නම් ඉන්න බෑ. ඒ නිසා සම්පූර්ණ දවස සිල් සමාදන් වීම කොහොම වෙතත් මම භාගයක් විතරක් සිල් සමාදන් වෙන්න රැට නම් කන්න ඕන. ඉඳාර ඉන්න බෑ. ඒ සීලයක් සමාදන්ව රැකීම වශයෙන්වත්. එහෙම අය සලකතොත් പ്രേතව ඉපද සිටියේදී බුද්ධාන්තර ගණන් සෙන්සතු පමණක්වත් කන්නට නැතිව වතුර බිඳක් ගොන්නට නැතිව ගත කළ කාල අප පිළිබඳව මේ අපි කෙනෙක් වෙන අතීත ජාතිවල ගත කරන්නට ඇති කාල ගැන සැලකනවා නම් ඒ ආහාර පාන එතරම් උවමනාම දෙයක් නැතිවම බෑ මේ එක දවසකට නැත එක වේලකට කියලා එහෙම කලකාගෙන Taman පිළිය යුතු ಗುಣධර්ම අඩු කරන්නේ නැහැ. අඩු කරන්නේ. එනකොට <clears throat> සමහර ප්‍රේතයන් පිළිබඳව දක්වා තිබෙනවා ඔවුන්ගේ ශරීරයෙහි බඩ විශාල කලයක් වගේ යන. එහෙත් ඒ බඩට ආහාර ඇතුළු කරන්නට තිබෙන කට ඉදිකටු මුණක් වගේ යන. එහෙම ප්‍රේතියන් කුප්පිපාතික නිද්ධානුපංහික ආදි වශයෙන් දැක්වෙන ප්‍රේතයන් සමහරු ඒ බුද්ධාන්තරයක් කියන්නේ බුදු කෙනෙක් වූ ලෝකහල වෙලා වහන්සේගේ ශාසනයක් පැවතිලා ශාසනය අතුරුදහන් වෙලා තවත් බුදුවරයෙක් ලෝක පහළවන කාලයේත් එක් ඒක තමයි බුද්ධාන්තරය කියන්නේ ඒ තරම් කාලයක් බොන්නට වතුර ටිකක් කන්නට යම් කිසිවක් නැතිව වාසය කරන ප්‍රේතයන්. ඒ අය ගැන සඳහන් කරනවා අන්තෝ සුසිර රුක්ඛෝ වියක. හරියට මේ ගස්වල තිබෙනවා දෙන. දෙනේ තිබෙන ගස් තිබෙන්නේ. ඒ දෙනේ තිබෙන ගහක ඒ දෙනේ තුල ගිනි දැල්ුවා වගේ. ඇතුලේ ගිනි ඇවිලෙනවා. අන්න ඒ වගේ ඇවිලෙන සුදා ගින්නෙන් දැරි දැරි එහෙත් වතුර ටිකක්වත් බොන්නට නැති කාලය ගත කරන ප්‍රේතයන් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙහි ඉබඳු ප්‍රේතයන් සමූහයක් තමයි බිම්බිසාර රජතුමාට සීලෙන් පෙනුනේ ഘോഷාත්‍රේ රජු බය වුණේ ඒ බුද්ධාන්තර එක බුද්ධාන්තරයක් නෙමෙයි බුද්ධාන්තර ගණන. කල් ගත කරගෙන ආපු പ്രേත පිරිසක්. අන්න එහෙම പ്രേතාත්ම භාවයේ තිබෙන දුක් අපේ බණපතක සඳහන් වෙනවා හාමුදුරුවරු 69ක් පන්සලින් නිකුත් වුණා උදේ පාන්දර පින්ඩපාතේ යනවා ඒ පිණ්ඩපාතේ යන ඒ මාර්ගෙහි තිබෙන ගංගාවක එහෙම කෙනෙක් යන ශබ්දයක් දැල්වා ඒ හම්බුන්ට තේරුණා එලින්නටම හිටියා ඒ ප්‍රේත. අහුව පිටත ඔබ මොනවද මේ ගඟේ සොයන්නේ? ස්වාමීනි පොණ්ඩට වතුර ටිකක්. ඇයි මේ ගඟ පිටාර ගලනවා? ගඟ පිරීලා ඉවුරු වලින් වතුර පිටට දානවා. මොකද වෙන්නේ නැත්තේ. ස්වාමී මා යන යන තැන ගලමතු වෙනවා. යන යන තැන ගලමතු වෙනවා. අනේ මොහු ප්‍රේතේ මොහුට අපිට කාලය තිබෙනවා ටිකක් පිටපාතේ වඩින්නට එහෙනම් මේ ඉවුරෙහි දිගා වෙන්න තියෙනවා. ඒ හාමුදුරුවෝ පාත්‍රයෙන් ගෙනරිත් පාත්‍ර වලින් ගෙනරිත් ප්‍රේතයාගේ කටට වතුර වක් කළා. පින්දපාත වේලාව එනතුරු මේ හාමුදුරුවෝ සියලු දෙනාම තම තමන්ගේ පාත්‍ර වලින් ඒ විදිහට වතුර ගෙනදි ප්‍රේතයාගේ කටට වත් කරලා පින්දපාත වේලාව පැමිණි කල්හි කිව්වා අප මේ මෙතෙක් වේලා ඔබේ කටට වත් කළ ඒ වතුරෙන් ඔබට යම් කිසි අස්වැසිල්ලක් ලැබුණද? ප්‍රේතයා කීවේ ස්වාමීනි ඔබ වහන්සේලා මෙතෙක් වේලා පාත්‍ර පුරවාගෙන මගේ රටෙහි වත් කළ ඒ වතුර වලින් අඩපතක් පමණවත් මගේ උගුරෙන් පහළට ගියා නම් මේ ප්‍රේතාත්ම භාවයෙන් නොමිදෙන්නවා ඒ කියන්නේ මොකක්ද? මේ අඩපතේ කියන්නේ සමාන අල්ලට අල්ලන වතුර ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය තරම්වත් වතුර ටිකක් මේ උගුරෙන් පහළට ගියා නම් ඒ මොකද එහෙම කීවේ ගියේ නැහැ. ඔහුගේ කර්ම බලය තරම්. ඒ කර්මය නිසා මේ යන්නේ ඒක ඔක්කොම දැවිලා අතුරුදහන් වෙනවා මිසක පහළට යන්නේ නැහැ. ඒ තමයි කර්මී ස්වභාවය. කර්මය අන්නේ විදිහට දුක් විඳින ප්‍රේතයන් බොහෝම සෝචනීය උනගේ මහ අනගාතුදායක කාටවත් ඒ නායක පිහිට වෙන්නටත් බෑ ඉන්න බැරි අසරණව තමන් කරපු පාප කර්මවල විපාකය නිසා මහත් අසරණ භාවයට පැමිණ සිටින එබඳු ප්‍රේතයන් කුයිතර ඒ වගේ ಜಾතිවලට ආත්ම භාවවලට යාමේ ශක්තිය යාමට තිබෙන සුදුසුකම ප්‍රත්‍යඥයා නැති කරගෙන නැහැ. නැති කරගෙන. ඒ සුදුසුකම එහෙමම තිබෙනවා. තවත් විදිහකින් කියනවා නම් චක්‍රවර්ති රජ කෙනෙකු සිටින්නේ සමහර විටක දෙව්ලොව මහත් ආචාර්ය මේ ආශ්‍රයය ඇති මහේ ශාක්‍ය මහාන් භා සම්පන්න දෙවියෙකු සිටින්නේ ඒ ප්‍රත්‍යඥයෙකු නම් ඒ තනත්තා එතන සිටින්නේ තමන් නිරය තිරියක් പ്രേත අසුර කියා දක්වන ඒ പ്രേත කොටසක් සිටිනවා මේ සතර අපායට යන්නට අපේ වරන්තුව පුත්‍යාගෙන එහාට යන්නට නියම වෙච්ච කෙනෙකු හැටියට තමා ප්‍රත්‍යඥය සිටින්නේ එබැවිනුයි අපායෝ නාමය අකුතු ජනස්ස සක ගේහ සදිසාට අපායනම් ප්‍රත්‍යඥයාට තමාගේ ගේ වැලිය තමාගේ ගේ තමාට ඕනෑම වේලාවක ඇරිලා තිබෙන්නේ කවුරුවත් කියන්නේ නැහැ ඔබ මේ ගෙදරට එන්න එපා තමාගේ ගේ අන්න ඒ වගේ ප්‍රත්‍යඥයාට සතර අපාය මෙන්න මෙලෙස ඒ අපාය භය පච්ච වික්‍රම කියන අපාය භය පිළිබඳව නුවන් කලකන කෙනෙකු වෙතොත් ඒ තැනැත්තාට මේ පටිසෝතගාමි මාර්ගෙහි ගමන් කිරීමට අවශ්‍ය වීර්යය ඇති වෙනවා. වීර්යය උපදවා ගන්නට එය හේතුවක් වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ඔය අපාය භය පිළිබඳව දේශනා කරලා තිබෙන්නේ මේ අපාය භය පච්චවික්කනතාව විරිය සම්බෝධ්‍යංගයේ උපදවා ගැනීමට කාරණයක් වශයෙන් දක්වා තිබෙන්නේ ඒ නිසා. ඊළඟට ආනිසංස දක්වාවිතා කියලා දක්වනවා. වීරියෙහි ආනිසංස. ඒ ආනිසංස කියන එකට විරුද්ධ පැත්ත තමයි ආදීනව කියන්නේ. ඒකට දෝෂය මේකේ යහපත ආනිසංස ප්‍රයෝජනය. වීරියෙහි යටි ආනිසංස. ඉතින් වීරිය හැකියාන් සංස හැටියට සැලකන්නට ඕන. යම්තාක් ලෞතර බුදුවරු පච්චේක බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා ඊළඟට අනාගාමි සකදාගාමි සෝවාන් එන මේ උතුමා ඒ තැන් වලට පැමුණුනේ වීරියෙන් නිසා වීර්යය නොමැතිව ඒ ඒ තැන් කිසිවකට පැමිණෙන්නට බෑ. අප දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාරය පුරණ කාලයේ ඒ වීර්යය පාරමිතාවක් හැටියටම ගැදුවයි. ඒ වීර්ය පාරමිතාව පිළිබඳව දැක්වෙන වීර්ය පාරමිතා, වීර්ය උපපාරමිතා, වීර්ය පරමත්තු පාරමිතා කියලා පෙරදෑරුම් කොට වඩා තිබෙන බව අපේ පොතපතේ සඳහන් වෙනවා අප මීට කලින් මේ ස්ථානයේදී කළ පාරමිතා පිළිබඳ කතාවලදී කියා තිබෙනවා එයින් තේරුම් ගන්නට පුළුවන් මේ වීරිය නොමැතිව කාටවත් මේ උතුම් ත්‍ත්වයන්ට පැමිණෙන්නට බෑ ඒ ලෞකික කරුණු පිළිබඳව වත් කියන්නට පුළුවන් නමුත් ඒ අපගේ මේ කතාවට තරම්ම අදාළවක් නැහැ ලෞකික වශයෙන් කෙනෙකු දියුණුවන්නට නම් ඒ දියුණුව සලකා ගැනීම සඳහා අත්පා අතුලුවාගෙන ගේ මුල්ලකට වෙලා නිදාගෙන සිටීමෙන් නම් කවදාවත් කරන්නට පුළුවන් වන්නේ නැහැ. ඒතරක්ක අවදිලා වීර්ය උපදවාගෙන ඒ අවස්ථාවේදී කළ යුතු දේ අනලතව කරන්නට ඕන. එහෙම නැතුව ඒ දියුණුවක් බලාපොරොත්තු වන්නට බෑ. එනිසා කවර හෝ දියුණුවක් බලාපොරොත්තු වන කෙනෙකුට වීර්ය උමනා නම් මේ ලෝකෝත්තර දියුණුව ලෝකෝත්තර දියුණුව ලෝකෝත්තර දියුණුවයි කියන එකෙන් අදහස් කරන්නේ නම් සෝවාන් ආදි මාර්ගඵල. එතකොට මේ දියුණුව කරා යන ලෞකික දියුණුව පුත්තිද. මේ දියුණුව කරා යන ලෞකික දියුණුව. ඒ නිසා තමයි ඔය ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ පිළිබඳව පූර්ව භාග ප්‍රතිපදාවක් και උත්තර භාග ප්‍රතිපදාවක් කියලා දෙකක් දක්වනවා. ඒ පූර්ව භාග ප්‍රතිපදාව වශයෙන් ಗುಣධර්ම දියුණු කිරීම, සීල සමාධි ප්‍රඥාවන් වැඩිම, භාවනා කිරීම කියන මේවා කොහොම මේ පූර්ව භාග ප්‍රතිපදාවට ඇතුළත් වන්නේ? ඒ පූර්ව භාග ප්‍රතිපදාවේ යෙදීමට වීරිය නැතුව කාහටවත් බැහැ. ඒ වීරිය පිළිබඳව අර අවස්ථා තුනම එනවා. ආරම්භ ධාතු, වික්‍රම ධාතු, පරක්කම ධාතු. ඒ නිසා මේ වීරියෙහි ආනිසංස දක්නට ඕන. යම්තාක් දෙන අතීතයේහි මේ සංසාර දුක්ඛයෙන් නිදහස්ව පුදුම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කළොත් ඒ හැමදෙනාම වීරියෙහි පිහිටා වීරිය ඇති කරගෙන ඒ නොනවත්වා පවත්වාගෙන යන ලද වීරිය නිසායි මේ සත්‍යයන්ට ලැබුණේ අනාගතයේ ලෞතුරා බුදු වීම, පසේ බුදු වීම, ශ්‍රාවක බෝධියෙන් නිවන් ලැබීම වශයෙන් ඒ උතුම් සම්පත් වලට කලින් නොවෙද්ද ඒ හැමදෙනාම වීරිය කර්ම කොටගෙනයි ඒ තැන්වලට ඒ ඒ අවස්ථාවන්ට පැමිණෙන්නේ. ඒ වගේම වර්තමානයේ යමෙකු මේ කියන ලද තත්වයන්ට අවස්ථාවන්ට ඒ ಗುಣධර්ම පිරීම නිසා පැමිණෙන්නෝද ඒ පැමිණෙන්නේද වීරියෙහි පිහිටා වීරිය ඇති කරගෙන වීරිය දියුණු කරගෙන Taman ඒ <coughs> අරබෝ ඒ කාර්යය නිෂ්ඨාවට පැමිණෙන තුරුම වීරිය අත්මහර පවත්වාගෙන යාමෙන්ිය කියන එක මෙනෙහි කරන්න. අනේ එහෙම එහි ඇති ආනිසංස දැකලා දැක්කම කෙනෙකුට නොලස්තව ඒ කියන්නේ අලස්ස නොවි වීරිය උපදවා ගැනීමට හේතු වෙනවා. ඒකයි ආනිසංස දස්සාරිකා. ඊළඟට එනවා පින්ඩපාතා ගමන වීති පච්ච වෙක්කනතාවයි. ගමන වීථියයි කියන්නේ ගමන් මාර්ගය කියන්නේ. මොකක්ද මේ ගමන් මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා තමයි කෙනෙක් නිර්වාණ ධර්මයට පැමිණෙන්නේ නැත්නම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නේ. ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන්. ඉතින් ගමන වීතිය, කියන්නේ ගමන් මාර්ගය, පච්චවික්කනත. ප්‍රත්‍යවේක්ෂා කිරීම. බුදුපසේ බුදු රහතන් වහන්සේලා හැමදෙනම ඒ ඒ මේ වීර්යය එහි පිහිටා වීර්යය නිසාය වීර්යය නිසාය ඒ නිවන් මාර්ගෙහි ගමන් කළේ නැත්නම් නිවන් මාර්ගෙහි ගමන් කළ හැකි වූයේ වීර්ය උපදවාගෙන කියලා ඒ ඒ පිළිබඳ මෙනෙහි කිරීම ඊළඟට පිණ්ඩපාතා පාචාය පිණ්ඩපාත අපචායනක පිණ්ඩපාත අපචායනක පිණ්ඩපාතේ කියවේ භික්ෂුන් වහන්සේට ලැබෙන පිණ්ඩපාත අපචායනක කියන්නේ එයට ගෞරව කිරීම කියලා එතකොට පිණ්ඩපාතයට ගෞරව කිරීමේ කියන්නේ ලැබුණු පිණ්ඩපාතයට වැඳීම පිදීම නොවේ එහෙම නැත්නම් ඒ පිණ්ඩපාතය Tamanta පුදන ඒ දායක යන්ට ගමින ගමින පිදි ගමින පුදන ගෞරව කිරීම කියන මේන්නුවේ එහෙනම් කුමක්ද කියලා සලකන්න පින්ඩපාත අපචායන පින්ඩපාතයට ගෞරව එනම් වික්ෂුන් වහන්සේ නම සැලකිය යුතුව තිබෙනවා මේ දායකයන් මත මෙලෙස මේ පින්ඩපාතයෙන් දානෙ සංග්‍රහ කරන්නේ ඔවුන් මගින් කිසිවක් බලාපොරොත්තු නොවේ ඕනට නැති බැරි වේලාවක මම උපකාර කරાવી කියා හෝ එහෙම නැත්නම් මගෙන් ඉඩමක් කඩමක් ලබා ගැනීමටයි කියලා හෝ ඒ විදිහේ මොනම අදහසකින්වත් නෙවේ. ඔවුන්ට දෙවිනිස් නිවන් කියන මේ ත්‍රිවර්ග සම්පත් සාදා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ මේ පින්දපාත. දෙන්නේ නැත්නම් මේ පන් දෙන්නේ. ඉතින් ඒ බඳු අදහසක් ඇතිව මා ඒ බඳු පින්දපාතයක් නැත්නම් ඔවුන් බලාපොරොත්තු වන පින පින ලැබීමට සුදුසු පුද්ගලයෙකු ඒ කියන්නේ මේ පින මහත්ඵල මහානිසංස කිරීමට සුදුසු පුද්ගලයෙකුයි මේ පින්ඩපාතය වළඳන්නට කියලා ඒ පින්ඩපාතයට ගරු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒක. එහෙමනම් කුමක්ද කළ යුත්තේ පින්ඩපාතය ලබන වික්ෂුන් වහන්සේ? ඒ දායකයාගේ දානය මහත්ඵල මහානිසංස වන පරිදි තමා ගුණවතෙක් වන්නට ගුණවතෙක් ඒකට හොඳ කතාවක් තියෙනවා ඒ මිත්ත කියන ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ උන්වහන්සේ කස්සක කියන ලෙනක වාසය කළා කස්සක ලෙන ඒ ඒ ලෙන තිබුණේ ගමට සමීපව මේ හාමුදුරුවෝ ගමට වරින්වන් පින්දපාතේ සඳහා ඒ හාමුදුරුවන්ට නිතර උපස්ථාන කළ උපාසිකාවක් හිටියා. ඒ උපාසිකාව දිනක් ගෙදරින් බැහැර කටයුත්තකට යන්නට ලෑස්ති වෙලා තමන්ගේ දියණියන්ට කීවා. "දුව අරණහාල් අසුවල් තැන තිබෙනවා. ගිතෙල් අසුවල් තැන තිබෙනවා. හකුරු අසුවල් තැන තිබෙනවා. ඔය ආදි වශයෙන් කියලා. ඔබගේ සහෝදර හාමුදුරුවන් එලිත් හාමුදුරුවන් ගැන කීවේ උන්වහන්සේ පිණ්ඩපාතයට වඩිනවා ඇති ඒ වඩින වේලාවේ එයින් හොඳ පායාසයක් පිළියෙල කරලා උන්වහන්සේට පූජා කරා. අම්මා මොනවාද දවල්ට කෑමට ගන්න කියලා. කිව්වා මම උදේ ඊයේ රෑ ඉතිරි වෙලා තිබුණු බත් ටිකක් කාදිත් සමග කෑවයි. දවල්ට ඒ සහල් ටිකක් හා පලාකොළ ටිකක් දාලා ඇඹුල් කැඩක් හදලා තියන්න. අර හාමුදුරන්ටයි ඔක්කොම සංග්‍රහය ඒ විදිහට පිළියෙල කරලා පූජා කරන්නට ඒ කිව්වේ Tamanta මේ ඇඹුල් කැඳක් හදලා කියන්නේ. ඔය කියන වේලාවේ ඒ නිත්ත හාමුදුරුවෝ පින්නපාතේ වඩින්නට පාත්‍රය ගත්ත විතරයි. මේ කතාව ඇහුණා. ඒ සමහර විටක ඒ ස්ථානය බොහොම නුදුරේ ඉදී හැකි එහෙම නැත්නම් හාමුදුරුවෝ දිව කන් නැති කෙනෙකු විය හැකියි. ඒ දෙකම කලකා ගන්නට පුළුවන්. හාමුදුරන්ට ඇරුණා. හාමුදුරුවෝ හිතුවා මේ මහලු උපාසකාව ඔබට සංග්‍රහ කරන්නට දුවට නියම කරනවා මෙන්න මේ මේ තැන්වල මේ මේ දේවල් තිබෙනවායි කියලා. එහෙත් ඈ උදේ මේ විදිහටයි කියන්නේ ආහාරගෙන තිබෙන්නේ දවාලට මුල් කැඳපු ඈත පිළිවෙල කරන්නට කිව්වේ. මේ විදිහේ පින්ඩපාතයක් මම කෙලෙස් සහිත පුද්ගලයෙකු නම් වැළඳීම නුසුදුසු කියලා කලේ කුමක්ද ආපහු ඒ පාත්‍රය කවිතයට දැම්ම. කවිතය කියන්නේ පාත්‍ර පසුම්බිය. ආ පාත්‍රය ඉල්ලගෙන යන ඒ පසුම්බියට දැම්මා. දාලා ගැටවැටුව ලිහුවා. ගැටවැටුව කියන එක දන්නවනේ අර. වික්ෂුන් වහන්සේලාගේ සිවුරේ තියෙන්නේ. ගැටයක් වගේ ඒක මේ ශිවරේට මෙහෙට නොයන්නට තිබෙන එක. ඒ ගැටුවක් වෙන ඉඳලා ආපහුකින් වාඩි වෙනවා. වාඩි වෙලා කෙලෙස් සහිත පුද්ගලයෙකුව මේ ආහාරය ගැනීම නිසුදුසුයි කියලා භාවනා කරනවා. භාවනා කරලා මහන්සේ භාවනාව බොහොම පුරුදු කරපු කෙනෙක්. මේ කාරණය බොහොම තමාගේ සිතට වැදුනා භාවනාව මස්තක ප්‍රාප්ත කර ගැනීමට ඒ කාරණයක්. මහන්සේ සව් කෙලසින් මසා රහත් වුණා. රහත් වෙලා බැලුව වේලාව තාම ඉර අවරට ගිහින් නැහැ. පින්ඩපාතේ වරින්නට වෙලා තිබුණා. ඉතින් මහත් වැඩිලා. ඒ ඒ ඒ දැරිය ගෙදරේතිය දුව හාමුදුරුවන්ට පින්ඩපාතේ පූජා කරා. පූජා කරන ගමන් බැලුවා හාමුදුරන්ගේ මුණ දිහා වෙනදාට වඩා බොහෝම ප්‍රභා සම්පන්න පැහැපත් නුණක් මහන්සියට තිබුණේ. එදෙක හිතුණා අනේ අපේ හාමුදුරුවන්ගේ ඒ මහානකම සම්පූර්ණ වෙලා ඇති කියන එහෙම හැඟීමක් ඇති වෙන්නට ඇති ඇතන් මේ මුහුණේ පැහැපත් බව දැක්කා. ඉතින් මෑණියෝ ආවා ගෙදර. ඇවිල්ලා ඇහුවා ඒ හාමුදුරුවෝ වැඩියද? වැඩියයි. ඉතින් මේ පුතා මොනවද කීවේ? ඉතින් අර <clears throat> සින්දපාතයේ බෙදුවාම පූජා කළාම කියනවානේ සුඛී හොති කියලා. එයි කියන්නේ කාට වුණත් ඒත් අද තිබුණයි වෙනස වෙනදාට වඩා මූණ බොහෝම ප්‍රසන්න බවක් පැහැපත් බවක්. එවිට ඒ නෑනිය හිතාගත්තා. එහෙනම් මගේ පුතාගේ මහානකම අද මස්තක ප්‍රාප්ත වන්නට ඇති. දෙවෙන් අන්න ඒ පිණ්ඩපාතාපය අපචායනක පිණ්ඩපාත අපචායන. ඒ පිණ්ඩපාතයට ගරු කිරීම. මොකක්ද මේ ගරු කිරීම? ඒ කියන්නේ පිණ්ඩපාතය වළඳන්නේ දායකයන්ගෙන් ලැබෙන පිණ්ඩපාතයක්. දායකෝ ඒවා දෙන්නේ මොනවා සලකාගෙන? Tamanටත් නැතිව සිටියේදී. Tamanට කැමත ඒ තරම් ප්‍රණීත දෙයක් නැතිව සිටියේ නැතිව සිටියේදී වික්ෂුන් වහන්සේට ප්‍රණීත දෙයක් ඒ දෙන්නේ වෙන මොනම බලාපොරොත්තුවක්වත් නිසා නෙවෙයි ඒ දීම නිසා ලැබෙන පින කලකාගෙන පින. ඒකට දෙව් මිනිස් නිවන් කියන ත්‍රිවර්ග සම්පත් ලබා ගැනීමට හේතු වෙන පින කියන එක කලකාගෙන. අන්න ඒක තේරු කිරීම නම් තමා ගුණවත් වීම. ඒකයි පින්ඩපාත අපචාරය. අන්න ඒ පින්ඩපාතයට ගරු කරන භික්ෂුවද ඔය විදිහේ ගරු කිරීමක් නම් අර කස්සකලෙනෙහි වාසය කළ නිත්‍ය ස්වාමීන් වහන්සේ වගේ මහා නිත්‍ය ස්වාමීන් වහන්සේ වගේ වීරය අත් නොහැර අරහත්වේ දක්වා පවත්වාගෙන යනවා. ඒකයි එයින් ගන්නට පිළිය. අනිත් එක දායජ්‍ය මහත්ත පච්චවික්ක මහා. දායජ්‍ය කියන්නේ දෑවැත්ත. දායජ්‍ය දායාතය. මේ දින තුන් දන්නවනේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ වදාරා පසු කාලයක පළමු වරට කිමුල්වත් නුවරට වැඩි වේලාවෙදී යසෝදරා දේවිය රහල් කුමාරයන්ව පිටත් කර හැරියනේ අන්න අර මාර්ගී වඩින්නේ ඔබගේ පියාණන් වහන්සේ ගිහින් දායාදේ ඉල්ලගන්නේ කියලා දායාද. බුදුරජාණන් වහන්සේ ඒ දායාදය උරුමය දැවැද්ද දීමට පන්සලට එක්කගෙන ගියා. ගිහින් පරිත්‍රාම්දුරන්ටනේ මේ ඒ දායාදය ලබා දෙන්නට මොකෝ මහාන කරන්න තේකි. මොකක්ද මේ දායාදේ? සත්කාර්ය ධමය. සත්කාර්ය ධමය. සද්ධා ධමං සීල ධමං ඉරියොත්ප්පියං ධමං සුත ධනංච ඡාගෝච පඤ්ඤාවේ සත්තමං තමං යස්ස ඒතේ ධනාති තියා පුරිසස්සවා අදලිද්දෝති සංආහු අමෝගං පස්ස ජීවිතං යන්වෙන් දැක්කන ඒ සත්කාර්ය ධනය තමා බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන දායාදය එයම තවත් උසස් පතේන් දක්වනවා නම් සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන මේ දායාද මේ ශාසනයෙන් ලබාගත යුතු දායාදයි ශාසනික දායාදේ කියන්නේ ඒක ශාසනයෙන් ලබන්නට පුළුවන් ඒ ලබා ගන්නට පුළුවන්ද අලසේකට අලසේකට කවදාවත් ඒ කුසීත බව දුරුකොට නොපසුබට වීරයෙන් යුතු කෙනෙකුන්ටමයි ඒ සත්‍යාර්ය ධනය ආර්ය ධනය සත්කාරි ධනෙ කියන ආර්යයන්ගේ ධන හතක්. ශ්‍රද්ධා ධනෙ කියේ හුදු නිකම්ම ශ්‍රද්ධාව නෙවේ. ඒ ඒ ශ්‍රද්ධාව ලෝකෝත්තර ශ්‍රද්ධාවක් බවට පමුණවා ගන්නට. ඒක ආර්යෙකුගේ හිණුයි, විසිනුයි ලබා ගන්න. ආර්ය භාවයට පැමිණීමෙන් ලෝකෝත්තර ශ්‍රද්ධාව ඇතිවන. ඒ ශ්‍රද්ධා ධන සීල ධන ලෝකෝත්තර සීලය. හිරියොත්ප්ප හිරියොත්ප්ප පාපෙහි ලැජ්ජා භය. සුත ධනය සුතේ ජීවේ අසු පිරුතන් නැති බව බහුසෘත බව බුදුදහම දන්නා බව. ඒ <clears throat> ඡාග කියන්නේ පරිත්‍යාග ගුණය. ඒ ශ්‍රද්ධාවෙන්න පැන නගින එක ගුණයක්. ඒක පරිත්‍යාගය. ඡාග. ප්‍රඥා කියන්නේ නුවණ ප්‍රඥාව. ඉතින් අර කියන ලද මුල් කරුණු සියල්ලම ගැන වෙන වෙනමත් ඒවා විස්තර කළ හැකි. එය නොකොට මම මේ ප්‍රඥාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවස්ථාවෙන් වදාළ පදාරා තිබෙන කාරණේ පමණක් මේ අවස්ථාවට උචිත වෙන නිසා කියනවා. උන්වහන්සේ ප්‍රඥාව ගැන වදාළේ ඉද දිග්ගවේ අරිය ශ්‍රාවක පඤ්ඤවාකෝ උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා එහෙමයි වහන්සේ මේ ප්‍රඥා ධමය ඇති දැනත්තා පිළිබඳව එහෙම නැත්නම් මේ ඒ ආර්ය ශ්‍රාවකයා ඒ ප්‍රඥා ධමය ඇති කර ගන්නා බව දක්වා වඩා ඉද භික්කවේ ආර්ය ශ්‍රාවකෝ පඤ්ඤවාහෝ මහන්නේ මේ ශාසනීය ආර්ය ශ්‍රාවකකම ප්‍රඥාවන්තෙක් වේ පඤ්ඤවාහෝ උදයත්ථ ගාම උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගත. උදයත්ථ ගාමිනියා කියන්නේ ඇතිවීමයි නැතිවීමයි දක්නා නුවණින් යුක්ත කෙනෙකු වේ කියන. ඇතිවීම නැතිවීම කියන්නේ උදය වය. ඒ උදයව්‍ය ඥානය උපදින්නේ විදර්ශකයකට. විදර්ශනා ඥානය. උදේ වය. උදයත්ත ගාමිනියා පඤ්ඤා සමන්නාගත. අරියාය ඒක උතුම් නුවණ. නිබ්බේධිකාය. නිබ්බේධිකාය කියන්නේ මේ කෙලෙස් නැති කරන. ඒ වගේම මේ ස්කන්ධ පංචකය පිළිබඳ කලකිරීම උපදවන. අරියායි නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනී. සම්මා මනාප දුක්ඛක්ඛය දුක්ඛක්ඛය දුක්ඛක්ෂය දුක කෙලවර කර ගැනීම පිණිස පවත්නා. කොටින් කියනවා නම් සෝවාන් මාර්ග ඥාන, සකෘදාගාමි මාර්ග ඥාන, අනාගාමි මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන කියන මේ ඥාන පිළිවෙලින් ලබා ගැනීම සඳහා විදර්ශනා කොට උපදවා ගන්නා උදයව්‍ය ඥානයේ පටන් ඌ ප්‍රඥාවන්තෙක් වේ කියන එක එතන දක්වන්නේ. නිකම්ම ප්‍රඥාව නෙවෙයි. උදයත්ත ගාමිනක්. පඤ්ඤවාහෝ. ඒකට පඤ්ඤවාහෝති කියන එකෙන් ඉන් මෙහා තිබෙන ප්‍රඥාව ගත්තා. ඒ ප්‍රඥාවේ කෙලවරක් නෙවේ ප්‍රඥාවේ ආරම්භය. උද්‍යප්ති කියන්නේ ඇතිවීම නැතිවීම. මොනවා ඒ ඇතිවීම නැතිවීම දකින්නට ඕන මේ ස්කන්ධ පංචකේ නාම රූප ධර්මයන්. අනේ නාම රූප ධර්මයන් කීත් ඇතිවීම නැතිවීම දක්නා නුවණ උපදවා ගැනීම සඳහා පිළිවෙතෙහි යෙදෙන කෙනෙකු වෙතොත් ඒ තැනත්තාට වීරිය නොමැතිව පුළුවන්ද ඒ ඒ අවස්ථාවත් එක් භාවනා කරන්න. වීර්ය උන. වෙන මේ විදිහට දායජ්‍ය මහත්ය. ඒකට සත්තාර්ය ධන ලෝකෝත්තර ධන කියන ඒ ලෝකෝත්තර ධන වශයෙන් සැලකිය යුතු සතර මාර්ග ඥාන සතර ඵල ඥාන නිර්වාණ කියන මේ වාද ලබාගත හැක්කේ කොහොමද මේ වීර්යය උපදවාගෙන ක්‍රියා කරන්නේ ඊළඟට එනවා සත්තු මහත් සත්තුමහන්ත කියන සාස්තුන් වහන්සේගේ ඇති මහත් බව උසස් බව සාමාන්‍ය සාස්තුවරයෙකු නෙවෙයි අපගේ සාස්තුන් වහන්සේ. උන්වහන්සේ මව කුසින් දිහි වූ අවස්ථාවේ ඒ වගේම <clears throat> බුද්ධත්වයට පැමිණ වදාළ අවස්ථාවේ පළමු ධර්ම දේශනය පවත්වන ලද අවස්ථාවේදී ඒ ආයු සංස්කාරය හල අවස්ථාවේදී පිරිනවන් පාවදාළ අවස්ථාවේදී කියන මේ අවස්ථාවවලදී දසසක් දහසක් ලෝඩා කම්පා වුණා. කම්පා වුණා. ඒ විදිහේ මහ පුණ්‍ය ඉර්ධියකුත් තිබුණු තින් බලයක් තිබුණු ශ්‍රේෂ්ඨ වූ ශාස්ත්‍රුන් වහන්සේ නමකුයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ ඒ ශාස්ත්‍රත්වය දක්වා දියුණු වූයේ මේ වීරිය උපදවාගෙන. එනිසා උන්වහන්සේගේ ශ්‍රාවක භව ප්‍රතිඥා කරන අපට වීරිය නැතුව සිටීම නිඳාවක් කියලා සලකාගෙන ඒ වීරිය උපදවා ගන්නට ඕන. ඊළඟට ಜಾති මහන්ත පච්ච වෙක්කන තමයි. මාගේ ශාස්ත්‍රීය බුදුරජාණන් වහන්සේ අසම්බින්න ශාක්‍ය වංශෙහි උපන් කෙනෙක්. ඒ වගේම ඒ ශාක්‍ය වංශෙහි උපන් ඒ බුදුරජාණන් වහන්සේට ශාක්‍ය මුනි කියන්නේ. උන්වහන්සේගේ බුද්ධ පුත්‍රයන්ටත් ශාක්‍ය පුත්‍ර කියලා කියනවා. ඒ නිසා ඒ ಜಾති වශයෙන් ඔවුන්ගේ ඇති ඒ භික්ෂුන් වහන්සේගේ ඇති ශක්කම් සලකන ඒ වීරිය උපදවා ගන්නට ඒ කියලා උගන්වනවා. තව සබ්‍රක්මචාරී මහන්ත පච්චවික්කන තමන් සමග එකට මේ භ්‍රක්මචාරී මාර්ගයේ යෙදෙන අය තමයි සබ්‍රක්මචාරී අනිකුත් හාමුදුරුවරු. එදින මේ සබ්‍රක්මචාරී මහන්සේලා කවුද? සරියුත් මුගලන් මහා කාශ්‍යප අනිරුද්ධ කියන ඒ උතුමන් වහන්සේලායි ඒ භික්ෂුන් වහන්සේ නමකගේ සබ්‍රක්මචාරී ඒ අයගේ ඇත්තීම් සත් බව සලකා. ඒ අය තැන්වලට පැමුණේ ඕනගේ වීරිය නිසාය. මා වෙන්නක වීරිය නොකර සිටීම සුදුසු දෙයි කියා සලකා මේ වීරිය උපදවා ගන්නට ඊළඟට දක්වනවා කුසීත පුද්ගල පරිවර්ජනතා කුසීත පුද්ගලයන්ගේ ඇසුර අත්හැරීම කුසීතයන් සමග ආශ්‍රයයට යාමින් තවාද කුසීතයෙකු වෙනවා ඒ නිසා කුසීත පුද්ගල පරිවර්ජනතා බණ භාවනාවක නොයෙදෙන ඒ වගේ කිසිම කටයුත්තක නොයෙදෙන කෙනෙකු ආශ්‍රය කරන්නට ගියොත් එයා කරන වැඩ පිළිවෙලම තමයි තමනුත් කරන්නේ ඒ නිසා ඔවුන්ගේ අසුර අඩු අත්තරින්නේ කියන කුසීත පුද්ගල පරිගජන ආරද්ධ විරිය පුද්ගල සේවනත ඒ බණ දාම්හි කටයුතු වල යෙදෙන භාවනා ආදී යෙදෙන පුද්ගලයන් ආශ්‍රය කිරීම නිසා තමන ඔවුන්ගේ පිළිවෙතෙහි යෙදෙන්නට නැත ඔවුන් ගමන් කරන මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වෙනවා ඒ එතකොට වීරිය තමාග උපදවා ගන්නවා ඒකයි ආරද්ධගිරිය ජීවිතයේ උපදවාගත් පුද්ගලයන් ආශ්‍රය කිරීම. තදපි මුත්තතා තමාගේ ඉරියව් පවත්වන්නේ අපි දැන් ගන්නවා අපිට තිබෙන ප්‍රධාන වශයෙන් ඉරියව් හතරක්. ඉඳීම, සිටීම, සක්මන් කිරීම හා සයනය කිරීම නැත්නම් ඇලවි සිටීම කියන මේ ඉරියව් හතර. ඒ ප්‍රධාන ඉරියව් හතර පවත්වමින් තමයි අපි ජීවත් වන්නේ. ඒ හැම අවස්ථාවකදීම හැම මොහොතකදීම වීරිය උපදවා ගැනීම පිළිබඳ නැඹුරු සිත් ඇතිවීමයි තදබ්බි මුත්තතා තං අභිමුත්තතා තං අභිමුත්තතා කියන එයට බර වූ සිත් ඇති බව කියන. එයට බර වූ අදහස් ඇති බව. ඒ කියන්නේ වීරිය උපදවා ගැනීමේ අදහස නිතර සමාජයේ සිටෙහි පවත්වා ගැනීම. එතකොට ඒක නැත්තා ඒ අවශ්‍ය වීර්යය ඒ ඒ කාර්යෙදී උපදවාගෙන මේ ධර්ම මාර්ගයේ යෙදෙන කෙනෙක් වෙනවා. අනේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ওই විදිහට අපට දේශනා කොට ඇත්තේ වීර්ය සම්බෝධ්‍යංගයේ පිළිබඳව ඒ විරිය සම්බෝධ්‍යංගය ගැන සතිපට්ඨාන සූත්‍රයේ ඉන්නේ කොහොමද? සම්තං වාජ්ජත්තං විරිය සම්බෝධ්‍යංගං අත්තිමේ අජ්ජත්තං විරිය සම්බෝධ්‍යංගෝති පජානාති අසංතං වාජ්ජත්තං විරිය සම්පොච්චංගං නත්තිමේ අජ්ජත්තං විරිය සම්පොච්චංගෝති පජානා ඔය විදිහට එනවනේ යථාච අනුප්පන්නස්ස විරිය සම්පොච්චංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස විරිය සම්පොච්චංගස්ස භාවනාය පරිපූර්ණී හෝති තංච පජානාති ඔය විදිහට ඒ ඇතිවෙන වීර්ය නැති විට ඒ නැති බව දැනගන්නවා එතකොට ඒ නැති වීර්ය තමයි උපදවාගත යුතුයි ඒ යම් යෝනිසෝ මනසිකාරයක් නිසා වීරිය උපදී නම් ඒ උපන් බව Taman දැනගන්නවා වීරිය ඇති බව දැනගන්නවා යම් වීරියක් ඒ විදිහේ යෝනිසෝ මනසිකාරය නිසා උපදිලා ඒක දියුණුවලා නම් ඒ බවක් දැනගන්නවා එතේ වීර්ය පිළිබඳ දියුණුව අප ඊට කලින් දවසේ කීවා. ඒ දියුණුව ලෝකෝත්තර වශයෙන් සඳහන් කරන විට සෝවාන් මාර්ග ඥාන ඵල ඥාන, සකෘදාගාමි මාර්ග ඥාන ඵල ඥාන, අරහත් මාර්ග ඥාන ඵල අනාගාමි මාර්ග ඥාන ඵල ඥාන, අරහත් මාර්ග ඥාන ඵල ඥාන කියන මේ ඥාන විශේෂයන් උපදවා ගැනීම තෙක්ම අත්මහැර පවත්වාගෙන යත යුතු යා යුතු වීරියක්. අන්න එහෙම වීරිය තමයි පාරිපූර්ණ වීරිය වෙන්නේ, සම්පූර්ණ වූ වීරිය වෙන්නේ ඒ අරහත්ත්වයට පැමිණීම. අරහත්ත්වයට පැමිණීමත් සමගම වීරය සම්පූර්ණ වුණා වෙන. එතකොටයි ඒ උතුමාට කියා කියන්නට පුළුවන් වන්නේ එහෙම කියන අවස්ථාවක් තිබෙනවා. මුසිතං භක්මචරියං සතං කරණීයං නාපරං ඉත්තත්තා. කියන්නේ කීනා ජාති මුසිතං භක්මචරියං සතං කරණීයං නාපරං ඉත්තත්තා. කීනා ජාති ජාතිය ක්ෂේකලින් ජාතිය කියන්නේ නැවත නැවත ඉපදීම. ඉවර කළා. නැවත ස්කන්ධ පංචකයකගේ ලැබීම් වශයෙන් වෙන උපදීමක් වහන්සේට නැහැ. කීනා ජාත බුදුකම් භ්‍රමචර්යයන් මේ භ්‍රමචර්යාවෙහි වාසය කරන්නේ යම් බලාපොරොත්තුවක් යම් අදිෂ්ඨානයක් යම් පරමාර්ථයක් ඇතිවන ඒ පරමාර්ථය සිදු වුණා ඒ නිසා භ්‍රමචර්ය වාසය අවසන් කළා. බුදුකම් භ්‍රමචර්යයන් ගත නිම වූ භ්‍රමචර්යා ඇත්තේය කියලා සඳහන් කරනවා.